ඉතින් අද දවසටත් ඒ වගේ ඒ කියන මාතෘකාවට සම්බන්ධ යම්කිසි කාරණාවක් කීපයක් ඔයයන්ට මතක් කරන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. වෙනතනේ පෞගිය කාලයේ පුරාටම පෞගිය සති කීපේ පුරාටම මම ගොඩක් උත්සාහ කළා බාහිර භවනාවට පෙර ආතුව තියෙන කාරණාවල් ගැන වැඩිපුර විමර්ශනයක් කරන්නට නැත්නම් වැඩිපුර කතා බහට ලක් කරන්නට හේතුව අපි අර ගොඩක් වෙලාවට සලකන හිතන දෙයක් තමයි එකපාරටම භාවනාවට වාඩි වෙලා මේක කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා වගේ කියන හැඟීම. නමුත් භාවනාව කියන දේ ඇත්තටම අපේ හිතත් එක්ක කරන ගනුදෙනුවක් නම් ඒ හිත අපිට තියෙන්නේ භවනාවේදී විතරක් නන් නෙවෙයි. ඔබ සාමාන්‍ය ජීවිතයේදී පවා සිද්ධ වෙනවා එතකොට සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙන හැලහැප්පිලි වලට අපි දක්වන ප්‍රතිචාරය අපි ඒ දේවල් වලට මුහුණ දෙන ආකාරය මත භවනා ගමනත් ඇත්තටම කිව්වොත් එහෙම තීරණය වෙනවා. ඉතින් ඒකාන්ත පහුගිය ටිකේම ගොඩක් වෙලාවට ඔය භවනාවට පෙර ආතුව කරන කියන වැඩවලදී කරන වැඩවලදී කියන වචනවලදී එතන සිතුවිලිවලදී පොඩ්ඩක් සතිමත් වන්ට කියලා යම් යම් විදිහකට කොහොමද මම කියන්නේ. යම් විදිහකට උපදෙස් දෙන්න හෝ අවවාදයක් කරන්නට මම බලාපොරොත්තු වුණා ඒක විදිහට කළා. ඉතින් ඒත් එක්ක ඔයයන්ට මතක ඇති භාවනාවට තියෙන මූලිකම කරුණු නැත්නම් මූලිකම කරදර හැටියට අර අපිට වටපිටාවෙන් තියෙන බාධක ජය ගන්නට නොහැකි වෙන තත්වයක් මත භාවනාවට යනවා. භාවනාව සිදු කරන්නට යනවා නම් අන්න එතනදී අපි අර මමත්වයේ කියන දෙයට අපි යට වෙලා අර අපි කරන්න ඕන දෙයට යට වෙලා අර බාහිර තියෙන දේෙන් හින්දා භාවනාව නතර කරන හෝ භාවනාවෙන් ඉවත් වෙන ස්වභාවයකට අපේ හිතපත් වෙන්න පුළුවන්. ඒක හරියටම කියනවා නම් භාවනාවට වාඩි වුණාම ගොඩක් වෙලාවට කට්ටිය කියන දෙයක් තමයි අපේ හාමුදුරනේ සද්ද ඇහෙනවා, හිත දුවනවා, ඇඟරි දෙනවා. එහෙම නැත්නම් මේ විදිහට වාඩි වෙලා හිටියොත් හොඳද? බිම වාඩි වුණොත් කමක් නැද්ද? නැත්නම් මට අමාරුයි හොඳට දෙනවා. පුටුවක් වාඩි වුණොත්, පුටුවක වාඩි වුණොත් කමක් නැද්ද? එහෙම නැත්නම් ඉස්සෙල්ලම සක්මන් කරන්න ඕනද? නැත්නම් සක්මන් කරන්න නැතුව වාඩි වුණාට කමක් නැද්ද? අන්න ඒ වගේ අර අපි දරන අදහස් සහ ආකල්ප මතවාද එහෙම නැත්නම් අපේ තියෙන දැනුම ඊළඟට අපි හිතාගෙන ඉන්නවා නම් මේ කාරණේ තුල තමන් මේක කරන්න දන්නවා මේක හරියටම සිදු කරන්නේ මෙන්න මෙහෙමයි ආන් ඒ ආකාරයට හිතාගෙන ඉන්නවා නම් ඊළඟට බලාපොරොත්තු තියාගෙන තියෙනවා නම් තවත් පැත්තකින් අර තියෙන හදිස්සි වගේ දේවල් ආන් එව්වා තමයි භවනාවේදී මූලිකවම අපිට තියෙන ප්‍රධානම බාධකයන් ඇටියට සලකන්නට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් පින්නතුනේ ඔයයන්ට පහුගිය ටිකේම මම ආනාපානයක් ගැනවත් මොකක්වත් ගැන එළියෙන් කියන්න ගියේ නැහැ. ඒ වෙනුවට කිව්වේ ඇත්තටම ඔන්න ඔය කියන කාරණාවල් ගැන ඒ කියන්නේ සද්ද ඇහෙන එක, හිත විසිරෙන එක, හිත පිට යන එක, ඊළඟට කල්පනා කරන්න හිතෙන එක අමතක වෙන එක නිඳ යන එක ඇලසුම් හදන එක මතවාදයන්ගෙන් අපේ හිත වැහෙන එක දැනුම අපිට තට්ටු කරන්න පටන් ගන්න එක සැක ඇති කර ගන්න එක තමන්ගේ තියෙන උගත්කම එහෙම නැත්නම් තමන් මේක ගැන දන්නවා කියලා හිතාගෙන ඉන්න ආන්ගේ දේවල් බලාපොරොත්තු වීම සහ හදිස්සි වගේ කියන ආන්ගේ වගේ කාරණාවන් වලදී අපි මොනවද කරන්නේ කියන එකයි කතා කළේ ඕක වරහන් ඇතුලේ කිව්වොත් එහෙම අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනයට තමයි දාන්න වෙන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ භාවනාවට කලින් අපිට කියලා දෙනවා සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්නට කියලා. සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්නට කියලා කිව්වහම සිහියට එතකොට අහුවෙන්නේ වර්තමාන මොහොතේදී පැන නගින පැන නැගින දේ. මේ පැන නගින පැන නැගින පැන නගින සහ පැන නැගින දේවල් තමයි ඔය ඉස්සෙල්ලා මම අර නිකන් ලිස්ට් එකක් වගේම අනුපිළිවෙලකට වගේ කොහොම හරි කමන්නේ කියාගෙන කියාගෙන ගියේ. ඉතින් මූලිකවම උපදේශ හම්බ වුණා ඔයයන්ට මතකයක් ඇති. ඔය තියෙන දේවල් වලට සාදර වෙන්න කියලා. මේ තියෙන උගත්කම ඇවිල්ලා අපිට තට්ටු කරලා කිව්වට ඕක කොහොමනේ මෙහෙම වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු ඇවිල්ලා කිව්වත් මට මේ සද්ද ඇහෙන එක නෙවෙයි ආනාපානේ තමයි බලන්න ඕනේ කියලා එව්ව ගණන් ගන්නට යන්න. එව්වට හේමම තියන්න. ඒවට යට වෙන්න යන්න. එන්නේ ඒ ඒ ආකාරයෙන් කියලා තමයි තවත් පැත්තකින් තවත් ටිකක් විස්තර කරොත් එහෙම ශබ්ද ඇහෙනකොට ඒ ශබ්ද වලට ශබ්ද අපිට කරදරයක් කරගන්න එපා කියලා මම කිව්වා. ඊට පස්සේ හිත විස්තර යනවා නම් හිත පිට යනවා නම් ඒක පිට යන්න ඉඩ දෙන්න. ඒක හිත පිට යන එක ඒක හිතේ සාමාන්‍ය ස්වභාවය. අපි ඒක අනුමත කරන්ට වුණාම ඒක ඒකට එකග වෙන්න වුණාම මෙතන දබරේ නැති. මෙතන අපිට කරන්ට ඕන දේ කියන එක අයින් වෙලා යනවා. ඒ වෙනුවට වර්තමානයේ තුල තියෙන දේ දකින්ට, පේන්ට, බලාගෙන ඉන්න අපි ඉගෙන ගන්න පටන් ඉතින් අන්න ඒ වගේ කාරණාවක් එක අපි අර පරිමුඛන් සතියෙන් උපට්ඨ පෙත්වා නැත්නම් සිහියට ප්‍රධාන තැනක් දෙනවා කියන මූලික අඩිතාලමට පොඩ්ඩක් කිට්ටු වෙන්න උත්සාහ කළා පහුගිය කාලෙදී. ඒක තවදුරටත් මම විස්තර කළා අර කතා බහ කරනකොටත් වැඩ කටයුතු කරනකොටත් සිහිය දිනු කරගන්න උත්සාහවන්ත වෙන්න වගේ කියලා. ඉතින් ඔය කියන කාරණාවල් එක්ක යනකොට පින්නතුනේ අපි මූලිකවම ওই වටපිට තියෙන දේවල් වලට අර කියාපු හැම කාරණාවකටම සාදර වෙන්න එහෙම නැත්නම් ඒවා ඒවා මහා ලොකු ප්‍රශ්නයක් හැටියට අත්කර නොගන්නට උත්සාහ කරන්න පටන් ගත්තාම භාවනාව තුළ අපේ හිත තැම්පත් වෙලා තියෙනවා අතහැරීම පුරුදු කරගන්න. ඒවා අර මට ඕන හැටියට ක්‍රියාත්මක කරන්නට නොගිය හන්දා ආත්ම සංඥාව කියන එකෙන් බැහැර වෙන්න උත්සාහ කරපු හින්දා එහෙම නැත්නම් ඔය කියන විදිහේ හිත තැම්පත් වෙලා තියෙන්නේ අපි විපස්සනාවක් කියන දේ විදර්ශනාවක් කියන දේ පුරුදු කරපු හන්දයි. ඒ කියන විදර්ශනාව, ඒ කියන අතහැරීම, ඒ කියන අනාත්මය, ඒ කියන මට්ටම තුලදී හෝ අයින් කරගන්න බැහැර කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ හිත තැම්පත් කරගන්න පුළුවන් විදිහින්ද. එතකොට මේ දෙක එක හා සමානව යන කාරණාවක් වශයෙන් පහුගිය ටිකේම මම කියලා දෙන්න උත්සාහ කළා සතිපට්ඨානයේ ආශ්‍රයෙන් කතා කරනකොට. ඉතින් එහෙම ඔය තියෙන හතර වටේ තියෙන දේවල් වලට අපිට බාධා කරන දේවල් එක සාමදානයෙන් ඉන්න සාමයෙන් ඉන්න හිත හදාගන්න කෙනා ඊළඟට කිට්ටු වෙනවා ශරීරයට. ආන් එතනට කිට්ටු වුණාට පස්සේ අවසාන වතාවේදී මම අර ප්‍රදේශනයේදී කියන්න උත්සාහ කළා අර ආනන්ද සාංශයේ ආනන්ද හාමුදුරුවෝ එක්තරා දවසකදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියාපු කතාවක් ආශ්‍රය කරගත්ත ගාතාවක්. ඒ කතාව මම අදත් මතක් කළොත් එහෙම දවසක් ආනන්ද හාමුදුරුව මං හිතන්නේ පටිච්ච සමුප්පාදේ වගේ දෙයක් මෙනෙහි කරලා වෙන්න ඕන මට මතක හැටියට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එක පැත්තකින් ඉඳලා කියනවලු බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ හරිම ආශ්චර්යයි හරිම පුදුමාකාරයි මට හරි සන්තෝෂයක් තියෙනවා ඒක. බුදුහාමුදුරුවෝ තහන්ට ඇදී මොකක් ගැනද ආනන්දේ කියන්නේ එතකොට? එතකොට ආනන්ද හැමදුර උත්තර දෙනවලු බුදුරජාණන් වහන්සේ මේ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ මේ කල්යාණ මිත්‍රයා මතනේ. මට ඒ කාරණේ හරි හරි ආශ්චර්යයක් දැනෙනවා මේ ශාසනයේ මේ ධර්මයේ. හරි පුදුමයක් දැනෙනවා කියලා කිව්වා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දීලා තියෙනවා. එහෙම කියන්න එපා ආනන්ද. ඔහොම හිතන්න එපා. මේ ශාසනයේ සම්පූර්ණ ගමන යන්නේම කල්යාණ මිත්‍රයාත් එක්කම තමයි. එමෙ නැත්තම් අපි හිතන්න පුළුවන් මේ ශාසනයේ භාගයක් යන්නේ කල්යාණ මිත්‍රයා මත අනිත් භාගය යන්නේ මං හින්දා ඔන්න ඕක ඕකේ ASCII තියෙන්න පුළුවන් පොඩි කොහොමද කියන්නේ බොහොම ඉතා සූක්ෂම ගැටයක් වෙන්න පුළුවන්. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ එතනට තමයි මේ කටු කරන්න ඇත්තේ කියලා මම විශ්වාස කරනවා. කොහොම නමුත් ධර්ම මාර්ගයේ සම්පූර්ණම ගමන කල්යාණ මිත්‍රයා මත යනවා කියලා කිව්වහම පුද්ගලිකව මගේ පැත්තෙන් මට ආපු ප්‍රශ්නාර්ථයක් තිබුණා. එතකොට එහෙමනම් ඔය කියන කල්යාණ මිත්‍රයා කවුද කියලා මොකද අපි ගුරුවරු ආශ්‍රය කරා වුණාට සමහරකට කාලයක් ඒත්තොත් එක කතා බහ කරා වුණාට සමහරකට ඒතෝ අපි ධර්මය අවබෝධ කරගන්නට හරි මොකක් හරි කරන්න කලින් යෑදෙන්න පුළුවන් අපිට ආශ්‍රය කරන්න අවස්ථාවක් සැලසෙන්නේ නැති වෙන්න පුළුවන් අපි අපිට උන්වහන්සේලාගෙන් ටිකක් ඈතට වෙලා හිට වෙන්න පුළුවන් එහෙම වුණත් එහෙම කල්යාණ මිත්‍රයන්ව ආශ්‍රය කරන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා දැන් අපි කල්යාණ මිත්‍රය කියලා හිතන කෙනාව හිත නැත්නම් ආශ්‍රය කරන්න තියෙන වටපිටාව නැති වෙලා යනවා ඔය කියන කාරණෙත් එක්ක මාව ලොකු ප්‍රශ්නාර්ථයකට වැටුණා. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ ඉහි කරාපු මේ කියන කල්යාණ මිත්‍රයා කවුද කියලා. පස්සේ ඕකට උත්තර හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන යනකොට ওই ප්‍රශ්නෙට මුහුණ දුන්න ආනන්ද හාමුදුරුවෝ ওই ප්‍රශ්නේ අහපු ඔය කියන කාරණාව කියපු ආනන්ද හාමුදුරුවෝම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මාස 3කින් විතර අර නිර්වාණය සාක්ෂාත් කරගත්තාම එහෙම නැත්නම් තමන්ගේ හිත රහතන් වහන්සේ නමක් බවට පාරිශුද්ධත්වයට පත් කරගත්තට පස්සේ කියාපු උදානවල එක උදානක තිබ්බ ගාතාවක් තමයි කොය මම මාතෘකා කරගත්තේ ඒක තමයි අබ්බතීත සහායස්ස අතීතගත සතුනෝ නතීතා දිසංමිත්තං යතා කායගතා සති ආනන්දහමතුරන් නිදලා තියෙනවා බොහොම කිට්ටුවෙන් හිටපු යාළුවෝ දෙන්නේ කෙනෙක් සාරිපුත්යන් වහන්සේ අනිත් එක්කෙනා මොග්ගල්ලාණන් වහන්සේ මට මතකයි අපි මහාන වෙනකොට අපිටත් කියනවා අපේ අම්මයි තාත්තා හැටියට හිතන්න කියලා කියනවා මහාන කමේදී සාරිපුත්යන් වහන්සේවත් මොග්ගල්ලාණන් වහන්සේවත්. කොහොම නමුත් ආනන්ද හැඳුරු කියනවා ඔය කියන ගාතාව කියනකොට ඔය කියන කාලේ වෙද්දී සාරිපුත්යන් වහන්සේ මොග්ගල්ලාණන් වහන්සේයි පරිනිර්වාණයටපත් වුණා. දැන් එතකොට අපි අර හිතන තාලෙට අපි හිතමුකෝ අපේ ගුරුවරු නැත්නම් අපේ කල්යාණ මිත්‍රයෝ හිටියා කියලා ඒ වගේ කට්ටියක්. දැන් එතකොට ආනන්ද හැඳුරු හිතාපු තාලේ ඒ හිටපු කල්යාණ මිත්‍රෝ දෙන්න නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අබ්බතිත් සහායස්ස. අතීතගත සතුනෝ ඒ වගේම තවත් දෙයක් වුණලු ආනන්ද හැඳුරු කියනවා සාසුන්වරයන්න් වහන්සේ නමක් හිටියට උන්වහන්සේ දැන් අතීතයට ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේ ගැන දැනට තියෙන්නේ සිතිවිලි මාත්‍රයක් විතරයි, මතකයක් විතරයි. උන්වහන්සේ දැන් ජීවමාන නැහැ. උන්වහන්සේත් මේ ලෝකෙ ගිහිල්ලා ඉවරයි. ඊළඟ වචනේ තමයි නත්‍යේතා දිසං මිත්තක්. දැන් මට තේරෙන හැටියට මට පේන හැටියට මොන පැත්තකවත් මට යාළුවෙක් ඇත්තටම නැහැ. යථාකායගත සති. ඔන්න ඔතනයි මම අර හොයාපු ප්‍රශ්නෙට උත්තරේ තිබ්බේ. කාය කායානුපස්සනාව හැරෙන්න වෙන යාළුවෙක් මට මේ කිසිම පැත්තක දැන් හොයාගන්න නැහැ. අනේ ඒ කියාපු වචනයත් එක්ක පිටුතුනේ අපිටත් එතකොට හිතෙන්න පුළුවනි ඔයයන්ට තේරුම් ගන්න පුළුවනි අර පහුගිය ටිකේම ඔය තියෙන දේවල් වලට අර මම මිත්‍රයෙක් වෙන්න කියලා ඉගෙනුවා කියලා දුන්නා ඒ වේදනාවල් වලට ඒ හිතේ යන දේවල් වලට මෛත්‍රී සහගත වෙන්න මිත්‍රශීලී වෙන්න මේ ශරීරය තුල දැනෙන තේරෙන දේවල් වලට මිත්‍රශීලී වෙන්න ඔන්න ඔහොම කියලා. ඒ හදාගෙන ආපු පාරේ තමයි මෙන්න මේ කතාව අවසානට වගේ තියෙන්නේ. අපි මේ ඉගෙන ගන්නේ අපිට මේ උපත් උප්පත්තියෙන් හම්බ වෙච්ච ශරීරය අපේ මිත්‍රයාව කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඉතින් ඒක ඒ කියන තැනට එන්න පින්නතුනේ බැරි වෙනවා අර මූලික විදිහට අපි ගාව තියෙන අදහස් හින්දා ආකල්ප හින්දා අපේ තියෙන දැනුම හින්දා අපි අපේ තියෙන බලාපොරොත්තු හන්දා විශේෂයෙන්ම අපිට තියෙන හදිස්සිය හන්දා ඕකේ අනිත් පැත්ත අපිට තියෙන කම්මැලිකම හන්දා ඊළඟට සමහරක් කර සද්ද ඇහෙන හන්දා හිත දුවන හන්දා ඈ අපි කල්පනා කරන හන්දා අපි සැලසුම් මඳින හන්දා මේවා හොඳ නැහැ අරක හොඳයි මෙහෙම කියලා අර විවේචන කරන හන්දා ඒවා කරන හින්දා ඔය කියන කල්යාණ මිත්‍රයාව ප්‍රකට කරගන්නට හරිම අමාරුයි. විශ්වාස කරන්න ඔය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනේ මට හම්බ වුණේ ලග්ගල කැලේදී. ඊට පස්සේ ඕකම මම අවුරුදු ගාණක් පුරුදු කළා. ආනාපාන සතිය දිහා ඒකාකාර විදිහට අධ්‍යයනය කරනවා කියන තැනට එන්න කලින්. මේ ඇත්තම කතාව කියන්නේ. හේතුව තමයි ඊට මෙහා අර සිහියට ප්‍රධාන තැන දෙන්න ඕන කාරණා ඕන තරම් තියෙනවා. ඊට වඩා අපි උත්සාහ කරන්නේ අර මට ඕන දේ කරන්න කියන එතකොට මගේ උවමනාවට මගේ බලාපොරොත්තුවට මට ඕන දේ කරන්න යනවා නම් තියෙන වර්තමානයේ තුල පැන නගින්න පෙනෙන දැනෙන දැනගන්න තියෙන කාරණේ අල්ලෙහාට දාලා හෝ ඒක තල්ලු කරලා විසි කරලා දාලා පින්නතෙන් අපි මේ වැඩේ පටන් අරගෙන තියෙන්නෙම වැරදි gadolu පාවිච්චි කරලා. මේ වැරදි gadolේ නම තමයි මමත්වයේ කියන්නේ. එතකොට මමත්වය නැත්තම් මට ඕන දේ කරනවා කියන අපිට උගන්වන්නේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලානේ. ඇත්තටම කියනවා නම් අපි හොයලා බලන්න ඕන මම වෙමි මගේ වෙමි මගේ ආත්මේ වෙමි කියලා හිතන කාරණා මොනවද කියන එකයි අපි දකින්න පටන් ගන්න ඕකෙන් නිදහස් වුණාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය තුළ ඒ කෙනාගේ චිත්තසංතානයේ වැඩ කරන ක්‍රියාත්මක වෙන සිතුවිලි සමුදායයි ඔය පොතේ නැත්නම් දේශනාව තුළ අපිට කියලා දෙන්නේ. හැබැයි අපි වැඩේ පටන් ගන්නට ඕන අපි ගාව. එතකොට අර පොතේ සඳහන් වෙන අර දේශනාවේ සඳහන් වෙන ඔය මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නොවේ කියන එක ඉලක්කය මිසක ආරම්භය නෙවෙයි. හොඳට මතක තියාගන්න ඕන ඒක අපි මේ භාවනා කරන්නට යන ගමනේ එක්තරා ඉලක්කයක් මිසක ඒක මේ භාවනා ගමනේ ආරම්භයක් නෙවෙයි. මොන උතනයි ලොකුම බටලවිල්ල අපි කරගන්න මම හිතන හැටියට මට තේරෙන හැටියට මොකද අපි හිතනවා ඉස්සෙල්ලාම මම මේක දන්නවා. දන්නවා කියලා හිතාගෙන කරගෙන යනවා. එතකොට අවබෝධ කරගන්න තියෙන එක දැන් දන්නවා. එතකොට අවබෝධ වෙන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකයි අර අදහස් සහ බලාපොරොත්තු කියන මේ හැම දෙයකටම ඉස්සරහා මේ හැම දෙයක්ම බැහැර කරන්නට පුළුවන් වෙන විදිහ මනසක් හදාගන්න කියලා පළවෙනිම කිව්වේ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් ඇති වුණාට පස්සේ පින්නතුනේ අපි හිමීටම අර ස්වාධීනවම නැත්නම් ස්වයංවම වගේ අපේ අවධානය ගලාගෙන යේවි මේ ශරීරයට. මේ ශරීරයේ තියෙන කොහේ හරි ගොඩක් වෙලාට ඒක ශරීරය තුල ශරීරයේ බාහිර පැත්තට එන්න පුළුවන් සමහරක් විටක. සමහරක් වෙලාවට ශරීරයේ අභ්‍යන්තරයට යන්නත් පුළුවන්. ඒක තවත් විදිහකට විස්තර කළොත් එහෙම ඉස්සෙල්ල අපේ හිත භාවනාවේදී මුල අව දේවල් වලට සාදර නොවි, ඒ දේවල් වලට සානුකම්පිත නොවි, ඒවත් එක්ක මෛත්‍රීශීලීව නැත්නම් මිත්‍රශීලීව ඉන්නේ නැති වෙනකොට අපේ හිත යන්ට ඇති සද්ද ඔස්සේ, අපේ හිත විසිරෙන්න ඇති සිතුවිලි ඔස්සේ, අපේ බලාපොරොත්තු ඔස්සේ, අපේ හැඟීම් දැනීම් ඔස්සේ, ශරීරයේ තියෙන වේදනාව ඔස්සේ කියන මේ මේ හැම දිශාවකටම වගේ එක එක දිශාවකට නමුත් අර බාහිර තියෙන දේවල් ටික අපේ ශරීරයෙන් බාහිර තියෙන දේවල් ටික අපි හඳුනාගත්තට පස්සේ ඒ දේවල් එක්ක වැඩ කටයුතු කරන හැටි ඉගෙන ගත්තාම ඒ දේවල් හසුරුවා ගන්නෙ කොහොමද කියන එක ඉගෙන ගත්තාට පස්සේ ඒ සද්ද ඇහිවි හිත දුවාවි නමුත් ප්‍රශ්නයක් නැහැ අපි දන්නවා හිත දුවන විත්තිය අපි ඒකට අමනාප නැමනා අපි හිත දුවන එකත් එක්ක දුවන්ට යන්නේ නැහැ දන්නවා හිත දුවන විත්තිය ඒක ඒක සිහියෙන් දැනගන්නවා එච්චරයි. ඒක තේරුම් ගන්නවා මම භාවනා කරන්න තමයි වාඩි වුනේ ඒ වුණාට දැන් හිත පිට ගිහිල්ලා තියෙන. එතකොට හිත පිට යනවා කියන එක දැනගත්තා නම් ඒ දැන ගැනීමම සතිපට්ඨානයට ඇතුළත් වෙලා තියෙනවා. ඔන්න ඔතනට තමයි ප්‍රශ්නේ එන්නේ. අර මට ඕන දේ කරන්න යන්නේ. මොකද්ද මට ඕන දේ? මේ හිත පිට යන එක නෙවෙයි. මේ සිතවිලි වලට යන එක නෙවෙයි මට ඕන වෙන්නේ. මට ඕන වෙන්නේ ආනාපාන. මට ඕන වෙන්නේ පාවෙනවා වගේ දැනගන්න. මට ඕන වෙන්නේ චතුරාර්ය සත්‍ය ගැන මෙනෙහි කරන්න. මට ඕන වෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරන්න. පෝසජායනා. නමුත් ඒ වෙලාවේ තියෙන හිතේ ස්වභාවයට ඒ දේවල් ටික කරන්න බැරි නම් ඔන්න උතනයි අපි මේ ප්‍රශ්නේ හදාගන්නේ. දැන් ඔයයන්ට තේරුණාද මොහොතකදී චුට්ටක් වගේ මේ මමත්වයේ කියන කෙනාගේ තියෙන බලපෑම හිඳයි අපි මේ අවුල් ටික ඔක්කොම දාගන්නේ කියලා. ඔන්න ඔය කියන ගැටේ අල්ලගන්ටයි ඕක මමත්වයේ කියන දෙයට අපි කොච්චරනම් අහු වෙනවාද කියන එක තීරුම් ගන්නටයි උපක්‍රමයක් හැටියෙන් අර මම යෝජනා කළේ කමඨහං වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. එතකොට කමඨහං වාර්තාවේදී භාවනාව සිදු කරලා ඒ සිදු කරන භාවනාවේදී තමන්ට දැනුනේ මොනවද දැනගත්තේ මොනවද ඒවට දැක්වේ ප්‍රතිචාර මොනවද කියන එක තුලින් එළියට එනවා එක එක මට්ටම් වල තියෙන ඔය ආත්ම සංඥාව වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද කියන රහස. ඉතින් කොහොම නමුත් කමක් නැහැ භාවනාවට දැන් සක්මනකට හෝ වේවා පරියන්කයකට හෝ වේවා අර කියන විදිහේ බාහිර දේවල් වලට හිත නොයන තාක් නැත්නම් හිත ගියාට ප්‍රශ්නයක් කරගන්නේ නැති තාක් ඒ නැති විදිහට හිත හදාගත්ත කෙනා ආවට පස්සේ එයාගේ හිත කොහොමත් කිට්ටු වෙන්නේ ශරීරයටයි. හැබැයි පින්නතුනි මෙහෙම වුණා කියලා හිතන්ට නාකයි බලාපොරොත්තු වෙන්න නාකයි එක තැනකට වෙලාම ඉන්නවා කියලා. ඒ කියන්නේ ආනාපානයෙන් බලාගෙන ඉන්නවාමයි කියලා එහෙම හිතන්ට නාකයි. මේ හිත දුවන එක අර බාහිර දැන් අර කිලෝමීටර් දසදහස් ගාණක් දුවන එක නතර වෙලා තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අර හිත පිට යනකොට අපිට හිටි ගමන් ඕනනම් එංගලන්තයට යන්න පුළුවන්. ඇමරිකාවට යන්න පුළුවන්. ලංකාවට යන්න පුළුවන්. මට අපේ ගෙදරට යන්න පුළුවන්. මේ ඉන්න තැන ඉඳලා. එතකොට ඒ යන පරතරේ ඒ යන දුර මහා විශාලයි. හැබැයි ඒ ඒ ටික ඔක්කොම එක ගොන්නකට දාලා මේ හිත දුවනවා හිත පිට ගිහිල්ලා තියෙන නැත්නම් ශරීරයෙන් හිත පිට ගිහිල්ලා තියෙන නැත්නම් භාවනා ආරම්භණයෙන් හිත පිට ගිහිල්ලා තියෙන්නේ කියන ඒ එක එක ඒ එක විදිහකට හිතන්න ගත්තොත් එහෙම අර ටික ඔක්කොගෙම ප්‍රශ්නේ එක තැනකම නවතිලා අපි දන්නවා හිත දුවනවා හිත පිට ගිහිල්ලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ අපි ඒකට සාදරයි මම ඒකට කැමතියි මේ හිත පිට ගිහිල්ලා තියෙන වෙලාවක් ওই පිට යන්න පිට යන්න අපි ඒක ඒ විදිහටම දැනගෙන දැනගෙන දැනගෙන සානුකම්පිත වෙන්න ඉගෙන ගත්තා නම් ඉවසන්ට ඉගෙන ගත්තා නම් ඇත්තටම කියනවා නම් සානුකම්පිත වෙන්න ඉගෙන ගත්තා නම් භවනාව තුළ අර වැඩෙන ප්‍රතිඵලයක් වෙන ඉවසීම දියුණු වෙන්න පටන් අපි හිතුවට මේක තුළ ලැබෙන ප්‍රතිඵල වෙනයි කියලා අපේ අපේ තියෙන ඒවා තියෙන්නේ ඇත්තටම කිව්වොත් එහෙම අර පා වෙනවා වගේ ලක්ෂණයක්. එහෙම නැත්නම් මේ සිතුවිලි වලින් තොර භාවනාවක් නැත්නම් පර්යංකයක් තියාගන්න පුළුවන්කම. එහෙම නැතිනම් හොඳ මට සිල්ටු විදිහේ ශරීර පහසුවට ඉන්න විදිහේ ස්වභාවයක් අන්න ඒ වගේ අදහස් තියෙන්න පුළුවන් ඒ වුණාට භාවනා තුළින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ලැබෙනවා කියලා කන්ති පරමන් තපෝති කික්ක ඉවසීමක් නම් ලැබෙනවා කියලා කියනවා ඉතින් අන්න ඒ වගේ අපි අර කියන හිත දුවන දේවල් වලට සානුකම්පිත වෙන්න වුනහම ඒවත් එක්ක ඔට්ටු වෙන්න යන්නේ නැති වුනහම ඒවත් එක්ක ගැටෙන්න යන්නේ නැති වුනහම ඔන්න අපේ පැත්තෙන් අපි ඉවසීමක් හදා ගන්න පටන් ගන්න. ඉවසීමක් හැදෙන්න පටන් ගන්න. අපි වටා තියෙන බාහිර දේවල් වලින් අපිට කරදර වුණාට ඒවා අපිට කරදරයක් කරගන්නේ නැති තැනකට හිත හදා ගන්න පටන් ඉතින් ඒ විදිහේ පෙර කරන කෙනෙක් භවනාවට වාඩි වුණොත් එහෙම එයාගේ හිත අච්චර මහ විශාල විදිහේ දුරකට යන්නේ නැති වෙන්න පුළුවන් ඒ වුණාට ශරීරය ඇතුලේ එහෙම හේතුවට පුළුවන්. සමහරකට සද්දයක් ඇහෙනවා වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් කරගන්න නැති තැනකට හිතපත් කරගෙන තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් හිතනවා නම් නෑ ඒක එහෙම වුණාට මට මේක කරගෙන යන්න පුළුවන් වෙනත් විදිහකට මං ආනාපානයෙන් බලනවා හාමුදුරුවෝ ඔය කිව්වට මට පුළුවන් නේ කියලා හිතුවයි කියන්නකො. එහෙම වුණා නම් එහෙම අපිට හැමදාම ප්‍රශ්නේ තියෙන්නේ අර ඇහෙන සද්දෙට අපි තාම දන්නේ නැති හින්දායි ඒ හිත දුවන එකට තාම මොකද්ද කරන්නේ කියලා හරියට දන්නේ නැති හින්දායි භාවනාව නීරස වෙන්නේ. අනිවාර්යයෙන්ම නීරසත් වෙනවා දෙකක්. මොකද ඒ ඒ කියන ස්තරයන් ඒ කියන අවස්ථාවන් අපි තවමත් සම්පූර්ණ කරලා නැති හින්දා. ඉතින් පින්නතුනේ ඔය කියන ලක්ෂණත් එක්ක අර ශරීරයට ආපුහම ඒ ශරීරය තුල තියෙන ඔය කියන දේවල් වලට ඊළඟට අපි සාදර වෙන්න ඉගෙන ගනියි. ඉතින් හරියට අර හිත එහෙට මෙහෙට දුවන එක සද්ද ඇහෙන එක ඒ දේවල් වලට සාදර වුණා වගේ සානුකම්පිත වුණා වගේ ඒවා ඇත්තට ලොකු දෙයක් කරගන්නේ නැතුව ලොකු ප්‍රශ්නයක් කරගත්තේ නැති තැනකට හිත ගත්තා වගේම ඊළඟට ශරීරය ගැන තේරෙන්න පේන්න පටන් ගන්නකොටත් අපි අර අපිට කරන්න ඕන දේ අයින් කරගෙන නැත්නම් ආ මම දැන් ශරීරය ඇතුලේ ඉන්නේ දැන් මට ආනාපානය බලන්න ඕන කියලා එහෙම තැනකට යන්නෙත් නැතුව එහෙම එහෙම සලකන්ට යන්නෙත් නැතුව ප්‍රකට වෙන දේ දැනගෙන ඉන්න හිත හදාගන්න. ওই ශරීරය දැනගෙන ඔහොම ඉන්නවා කියලා කියනකොට ඕක ගැන කියන්න පොඩි සාධකයකුත් මට හම්බ වුණා. ඔය අච්චාන කියලා සූත්‍රයක් තියෙනවා උදාන පාළියේ. අච්චාන කියන රහතන් වහන්සේ මහා කච්චාන ඇතර උන්වහන්සේ අපි හඳුන්වන්නේ. උන්වහන්සේ අනාථපිණ්ඩික සිටුමාගේ ආරාමයේ ගහක් ඇත්ත වෙලා භාවනා කරගෙන ඉන්නවලු පොතේ පොතේ සඳහන් වෙන්නේ කායනුපස්සනාව තුළ යෙදිලා ඉන්නවා එතන හරි ලස්සන වචනයක් තියෙනවා අජ්ජත්තම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. අපි මෙච්චර කාලයක් අහලා තිබ්බා නම් වචනයක් පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන එක ගොඩක් වෙලාවට අර නාසිකාග්‍රේ එන්නේම කතාවකට අපි අර නිකන් බාහිර දෙයක් හැටියට ගත්ත උනාට දැන් මෙතන කියනවා අජ්ජත්තම් පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියලා ආන් එහෙම කතා. ඉතින් ඒ විදිහට යා පච්චාන්තරාතන් වහන්සේ භාවනා කරගෙන ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේ කියනවලු යස්සස්සියා සම්බදා සති සත්තං කායගතා උපට්ඨිතා නෝචස්ස නෝච මේසියා න භවිස්සති න විසත්තිකං අනුකුබ්බ විහාරි තත්සෝ කාලේනේව තරේ විසත්තිකං මේක ටිකක් දිගයි ගාතාව නම් කොහොම නමුත් කමක් නැහැ කවුරු හරි කෙනෙක් මේ කියන කායානුපස්සනාව තුළ හිත පිහිටවාගෙන ඉන්න දක්ෂ නම් කායානුපස්සනාවට වෙලා ඉන්ට පුරුදු කරලා තියෙනවා නම් ඒ පුරුදු කරපු හිත තියෙන කෙනා නොචස්ස නොච මේසියා එයා මීට කලින් ජීවත් වෙලත් නැහැ අනාගතේදී ආ පහළ වෙන්නේ නැහැ මේක ටිකක් අර ධර්මයේ තියෙන බොහොම ගැඹුරු තත්ත්වයක්. මොකද එයා ඉඳලා තියෙන්නේ වර්තමාන මොහොත තුල විතරක්. එයා ආපහු පහළ වෙන්න ඕන කියලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ප්‍රාර්ථනාවක් කරන්නේ නැති වෙන්නෙත් නැහැ. කියන්නේ ප්‍රාර්ථනාවක් කරන විදිහක් ගැන ආයේ හිතන්ට උමනාක මුකුත් නැහැ. මේ විදිහට කායනුපස්සනාව තුල ඉන්න කෙනා සුදුසු කාලයේදී තණ්හාව ඇති වෙන දෙයින් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට පින්නතුනේ මෙතන අර තියෙන මට කියන්න ඕනේ වචනේ තමයි අර පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන වචනේ මේක ඇත්තටම ලොකු ගැඹුරක් තියෙන වචනයක් බුද්ධ ශාසනය තුල මේ අපේ සංසාර ගමන තුල අපි සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්නවා කියන ඒ කාරණේ පුදුමාකාර විදිහේ කුළුල් පරාසයක් තියෙන පුදුමාකාර විදිහේ දාර්ශනික භාවයක් තියෙන ලොකු වටපිටාවක් තියෙන වචනයක් මේක. ඒකෝර අපි ඔය කියන වචනේ අපේ ජීවිතය තුර නිතර නිතර පුරුදු කරන්න පටන් ගත්තා නම් ඒ කියන දේවල් අපිට සිහියක් ඇති කර ගන්නට සිහියක් ලබා ගන්නට සිහියක් උපද්දවා ගන්නටම ඒක උපකාර වේ. හැබැයි ඔන්න ඕක ඔය හැරෙදි තමයි අපිට අර තට්ටු කරන්න පටන් ගන්නෙ. අර මම මුලින් කියාපු අර අපි දන්න දේවල්, අපිට උමනා කරන දේවල්, අපේ තියෙන අදහස්, මතවාද, විවේචන ආන් ඒ වගේ තියෙන මමත්වයේ කඩතුළු කන්ටි. ඒ දේවල් වලින් නිදහස් වෙච්ච හිතක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ දේවල් දැක දැක බල බලා ඒ දේවල් වලින් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න එතකොට පින්නතුනේ අපිට මේ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සතිපට්ඨානයට අනුකූලව ඒ සතිපට්ඨානය ආශ්‍රය කරගෙනම ජීවත් වීමේ පුළුවන්කමක් හම්බ වෙනවා. ඔයයන්ට මතක ඇති මම මේ දේශනාව පටන් ගන්නකොට මුලදී වගේ එක තැනකදී කිව්වා අර ගොඩක් දුර යන්න නම් බොහොම හිමින් යන්න කියලා. හදිස්සි නම් බොහොම හිමින් යන්න කියලා. ඔන්න ඕකේ තේරුම තමයි ඔය අද පොඩ්ඩක් විස්තර කරන්නට මම උත්සාහ කළේ. අපිට මේ භාවනාව තුළ ඔය කියන කාරණාව ආනාපානය තුල දැනගෙන නැත්තම් සංසාර ගමනේ නිදහසේ නුමනාවක් තියෙනවා නම් අර තියෙන වටපිටාවවල තියෙන හැම දෙයක්ම දැනගෙන දැක දැකම ඒ දේවල් වලින් නිදහස් වෙන විදිහ ඉගෙනගෙනම ඒ දේවල් ඇති වෙන්නේ කොහොමද පවතින්නේ කොහොමද ඒවට වෙන ආහාර මොනවද අනාහාර මොනවද කියලා ඉගෙනගෙනමයි මේ ගමන යන්නේ. ඉතින් එහෙම කල්පනා කරලා පිනුතුනේ මේ කියන ධර්ම මාර්ගය තුල අපි පුළුවන් තරම් උත්සාහ කරමු සිහිය දියුණු කරගන්න ඒ සිහිය දියුණු කර ගැනීම මත ඒ සිහිය දියුණු කර ගැනීමේ පුරුද්ද මත අපේ ජීවිතේ ওই කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිවන් සුවේ සාක්ෂාත් කරගන්නට පුළුවන්කමක් අපිට හම්බ වෙවි. කොහොම නමුත් මම මෙහෙම දෙයක්ත් කියන්න කැමතියි. ওই මොන ක්‍රමයක් ඉගෙන ගත්තත් වෙනතනේ අවසානයේදී සතිපට්ඨානයට එන්න වෙනවා මේ මාර්ගය තුල වැඩෙන හැටි ඉගෙන ගන්න. මොකද බණ පොතේ තියෙන්නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලායි. මේ ඕනම දෙයක් කරන්න තියෙන එක මේක මාර්ගය මේක විතරයි කියලා කියන්නේ. අපිට වෙන වෙන ක්‍රම ඕනම එකක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනම ඕනම කියමුකෝ ඒ වටවන්දනාව යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට තමන්ගේ මේ සංසාර ගමන ගැන ඉගෙන ගන්නට නම් අවසානයේදී සතිපට්ඨානයට එන්න. ඉතින් ආන් ඒකට එන හැටි ගැනයි පහුගිය ටිකේ ඉඳලා මේ කතා කරන්නේ. අද දවසේදී යම් කිසි කාරණාවක් වැත්තන්ට මම කියන්න උත්සාහ කළා. ප්‍රස්තුතියක් හැටියට වගේ නිකම් පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන කාරණේට අපි නැවත නැවත යොමු වීමේ තියෙන වැදගත්කම සහ ඒක ශරීරයේ පාදක කරගත්ත දෙයක් ඔස්සේ කරන එක කොයිතරම්නම් සාර්ථකද කියන එකයි මම උත්සාහ කරේ කියන්න උත්සාහ කළේ. මොකද අපිට දැන් අපේ ශරීරය කියන එක කල්යාණ මිත්‍රයක් කරගන්න පුළුවන් නම් අපිට අපි ගාව තියෙන හොඳ උදාහරණයක් තියෙනවා සාධකයක් සාක්ෂියක් තියෙනවා යම්කිසි වෙලාවක අපි මේ ශරීරයට වෙලා ඉන්නවනම් මේ ශරීරය දැනගෙන ඉන්නවනම් ඒ වෙලාව තුළ ඔය කියන කෙලෙස් ඇතිවීමේ ස්වභාවයක් තියෙන විදිහක් නැහැ. ඔය සකුණග්ගී කියන සූත්‍රයක් තියෙනවා. අන්න ඒ වගේ වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ඉන්න කියලා කියන ආරක්ෂිත තැන තමයි කය කියලා කියන්නේ. මේ කායනුපස්සනාව කියලා කියන්නේ. ඉතින් පින්නතුනේ එතනට එන්න හිත හදාගන්න. එතනට එන්න හිත හදාගන්නකොට අර මූලිකව තියෙන ඒ බාධකයන් ජය ගන්න විදිය හොඳට ඉගෙන ගන්න බලන්න. ඒවා දකින්නේ කොහොමද? ඒවා හසුරුවාගන්නේ කොහොමද කියන කාරණාව හොඳට හොඳට අධ්‍යයනය කරන්න බලන්න. ඒවා අධ්‍යයනය කර කර තමන්ගේ භාවනා කටයුතු කරගන්න. එහෙම කටයුතු කරන ගමන් තමන්ගේ භාවනාව ඉවරයක් වෙලා අනිවාර්යයෙන්ම එදා භාවනාවට මොකක්ද කළේ මොකක්ද සිදුුනේ කියන එක නැවත මතක් කරන එක නම් අනිවාර්යයි කියලා මම කියන්නේ. කැමති. එහෙම කරලා ඒ දේවල් ටික පොතකට ලියලා මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බ වුණොත් එහෙම පොඩ්ඩක් කියන්න මෙන්න මේ වගේ දෙයක් තමයි ස්වාමීන් වහන්සේ සිද්ධ වුණේ කියලා. එතකොට අර තියෙන දැනුමේ හැටියට තේරෙන හැටියට ඒවට මොනවා හරි සකස් කරගන්න ඕන නම් නැත්නම් ඒ වගේ හොඳ හොඳ කාරණා තියෙනවා නම් එහෙම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කෙසේ හෝ ඒවා ඒවා අනාගතයට තියමු ජීවිතේ රැකෙන හැටි වේවි. අද දවසේදීත් මේ කරපු මේ දේශනේ නැත්නම් මේ අවවාදය ඔයත්න්ට ඔයත්න්ගේ භාවනා ගමන තුල ඉදිරියට යන්න උපකාරයක් වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්සේ මාව ඇහෙනවද? ඇහෙනවා මිතරුවන් සන්න. අතේරුවන් සන්නයි ස්වාමින් වහන්සේ. මගේ කමටහන් වාර්තාව එදිනෙදා වැඩ එදිනෙදා වැඩ කටයුතු කරන විට හැකිතරම් සතිය පවත්වා ගන්න උත්සාහ කළා. කෑම කන විට සිහියෙන්ම කෑම විකුවා. ගේ අතු ගන්න විට ඔස්ස පොළවේ ස්පර්ශ වන එකට හිත යොමු කළා. කොස් කොස් පොළවේ ස්පර්ශ වන විට ඒ අතටත් දැනුණා. පැලවලට වතුර දාන්න විට ඒ ගස් වලට වතුර වැටෙන සැටි බලා ඒ කෙරෙහිම සිහිය පවත්වා ගනිමින් කටයුතු කළා. සිත වෙනත් සිතුවිලි වලට යන අවස්ථාද ඇති වුණා. දිනපතාම උදේ සවස බුදුන් වැඳ මෛත්‍රී භානනාව කිරීමෙන් අනතුරුව ආනාපාන සති භාවනාවට යොමු වුණා. අපි අවසර පොඩ්ඩක් පොඩකින් අර වැඩ කටයුතු කරනකොටද සිටිවිලි දිව්වා කියලා කිව්වේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපිට මොකද හිතුනේ? ඒක ඉතින් සිහිය වෙන පිටතට යනවා කියලා හිතුණා. දැනුණා. ඔව්. ආ. සිහිය කියන්නේ සිහිය වෙන පිටකට ගියා කියලා හිතුනේ. ආ. එතකොට ඔය ඔය සිටිවිලි ගියා කියන එක තේරුණා මේ සිටිවිලි යන්න පටන් ගන්නකොටමද ගිහිල්ලා නැටකදිද ගිහිල්ලා ඉවර වෙන කිට්ටු වෙනකොටද? ඒ ගිහිල්ලා ටික වෙලාවකින් ගිහිල්ලා ටික වෙලාවකින් වගේ ස්වාමීන් වහන්සේ. එහෙම. එතකොට ඒ අතර කාලය තුල ඊට මෙහා අම්මා ඉඳලා තියෙන්නේ මුකුත් නොදන්න වගේ නිකන් අර නිකන් කොහොමද කියන්නේ? මුකුත්ම නැති නිකන් රිත්තකයක් වගේ zone එකකද? එහෙම නැතිනම් අර වැඩ කරන වැඩේ දැනගෙන ඒත් එක්කම කරන වැඩේ දැනගෙන ස්වාමීන් වහන්සේ. ඒ රිත්තකයක් වගේ අවස්ථාවක එහෙම තේරෙන්නේ නැහැ මේ ඒ ඒ වැඩක් කරන අතරතුර. හ්ම්. ඒ කරන වැඩේට හිත යොමු වීගෙනම තියෙනකොට තමයි දැන් සමහරලාවට දැන් ගස්වලට ඔන්න වතුර දානකට ස්වාමින්වහන්සේ මොනා හරි ඒ පැලවල සත්තු කාලා වගේ හරිනම් එහෙම මොනා හරි ඔය මල් කැඩිලා තියෙනවා නම් අර මේ අර එතකොට හිතෙනවා මේක මොකෙද්ද කෑවේ අර අර ඒ වගේ එන්න එහෙම හිත පිටට යන වෙලාවල් තියෙනවා ස්වාමින්වහන්සේ. හරි හරි හරි. හරියම හරි කමටම වාතාව කියන්නේ. දිනපතාම උදේ සවස බුදුන් වැඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව ආනාපාන සති භාවනාවට යොමු වුණා. නාසිකාග්‍රේට හිත යොමු කර සිටින විට ආශ්වාසය ප්‍රාශ්වාසය හොඳින් දැනෙන්න ගත්තා. ඉන්පසු කය තුලට සිත යොමු කර සිටින විට හුස්ම රැල්ල නොදැනී යන බවක් දැනුණා. ඉන්පසු සිත දෙස බලා සිටියා. බාහිර ශබ්ද ඇහුණත් ඒවා ගැන සිත යොමුුනේ නැහැ. සමහර දිනවලදී අවට තිබෙන වාතයේ වේගයෙන් ගමන් කරනවා වගේ දැනුණා. වේගයෙන් යන දුම්රියක සිට සිටින විට දැනෙනවා වගේ ඒ හිස් අවකාශයක් පමණයි තිබුණේ. සමහර දිනවලදී තද සීතල ගතියක් දැනුණා. මේ සෑම විටම උපේක්ෂා සහගතව බලා සිටියා. වෙන වෙනත් සිතුවිලි නිසා සිත ඉවතට ගියත් යලි සිත සංසුන් වුණා. සමහර දිනවලදී සිත එකඟ කර ගැනීමට නොහැකි වූ අවස්ථාවද තිබුණා. සිත එළියට යන විට ඒ දෙස බලා සිටියා. ඇයි ඒ? එකින් අර අමාරුණා කියලා කියලා යන්නේ. මොකද එතනද තිබ්බේ? මොකක් කියලා ඒ සමහර දවසට ස්වාමීන් වහන්සේ ටිකක් හිත කලබලෙන් වගේ වෙන වෙනම හරි හේතු නිසා භාවනාවට වාඩි වුණ අවස්ථාවල් එක්කෝ භාවනා කරන්න පටන් ගන්න වෙලාවට ඔන්න කවුරු හරි කතා කරා හරි වුණා හරි අර එහෙම අවස්ථාවලුත් තිබුණා. අර එහෙම එහෙම වගේ අර සිත සංසුන් කරගෙන සාමාන්‍ය පරිදි භාවනාවට යොමු වෙන්නේ නැතුව එහෙම බුදුන් වඳින්න යන වෙලාවලුත් තියෙන වෙලාවල් තියෙනවා. එහෙම එහෙම අර සාමාන්‍ය ජීවිතේ යනවට වඩා ඔන්න හදිසියෙම දැන් මගේ අර යාළුවෙක්ගේ පවුලේ කට්ටියටම කොරෝනා හැදිලා කියලා ආරංචි වුණා. අර එහෙම ටිකක් හිත කැළඹෙන වගේ අවස්ථාවලදී ස්වාමීන් වහන්සේ ටිකක් හිත සංසුන් කරගන්න අමාරු ගතියක් තේරුණා. එහෙමයි. කියන්නේ භාවනාවට යොමු වුණාට හිත සංසුන්ුනේ නැහැ මේ වගේ වෙලාවල් වල. හ්ම් ඒක හොඳයි. ඒක හොඳයි. හරි. අම්ම ඒ වුණාට ඒ ඒ නොසන්සුන් වුණා කියන එක දැක්කමද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ දවස්වලට භාවනාවට වාඩි වුණාට හිත කොහොමටවත් අර හුස්ම රැල්ලට හිත යොමු කරලා හිත සංසුන් කරගන්න ලැබුණේ නැහැ. ඒක හිත සංසුන් වෙන්නේ නැහැ. සිත සිතවිලි එහෙම එහෙ යනවා. ආ එහෙමයි. එහෙමයි. හොඳයි. ඊට පස්සේ කමටන් වර්තාව සිත එළියට යන විට ඒ දෙස බලා සිටියා. එකින් එක සම්බන්ධ වෙමින් පටන්ගත් තැනට කිසිම සම්බන්ධයක් නැති තැනකට සිත ඇදී ගියා. ඒ දෙස බලා සිටින විට නැවතත් සිත කය තුලටම ඇවිත් භාවනාවට යොමු වුණා. සමහර දිනවල සිත බලෙන් ගන්න පෙළඹුණත් උත්සාහ කළත් එවිට සිත නොසන්සුන් වී හිස රිදෙන ගතියක් දැනුණා. ඒ නිසා සාමාන්‍යයෙන් සිත පිටතට යන විට ඒ දෙස බලා සිටියා උපේක්ෂාවෙන් නැවත සිත මා තුළටම එන බව දැනුණා. කකුල්වල තිබෙන වේදනාව නිසා මේ සතියේ සක්මන් භාවනාවට යොමුුනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක කමන්නේ. ඒකට කමන්නේ. හරි. ඒක තමයි ස්වාමීන් වහන්සේ මගේ කමටහන් වර්තාව උපදෙස් අතනවා. අම් භාවනාව ඇත්තටම අර හොඳට සිද්ධ වෙගෙනත් යනවා. නමුත් තවමත් මේ මම හිතන්නේ මට තේරෙන හැටියට අර අපේ අදහසක් තියෙනවා භාවනාව යනු ආ මම මේ ප්‍රශ්නේ අහන්නම්කෝ අපි භාවනාව කියන්නේ මොකක්ද භාවනාව කියන්නේ ඔව් ඔව් භාවනාව කියන්නේ මොකද්ද කියලා මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ මම භාවනාවට ආදුනික ආදුනික කෙනෙක් නම් අම්ම භාවනාව කියලා කියන්නේ මොකද්ද කියලා කියන්නේ සිත වෙනත් අරමුණු වලට යන්නේ නැතිව ඒ සතිය පිහිටවා ගන්න එක. සතිය පිහිටවාගෙන ඉතින් ඒක අර චතුරාර්ය සත්‍යයට අනුව දකින්න එක තමයි. හරි. එතකොට නම් දැන් හිත පිටේ අනේක නම් සිද්ධ වෙන්නේ ඒ වගේ වෙලාවට සිහිය පිහිටවා ගන්න මොකේවත්. එතකොට උපේක්ෂා සහගත බලාගෙන ඉන්නා මිසක් එතකොට ස්වාමින්වහන්ස හ්ම් ඕ උත්තරේන කිම්බන් උත්තරේන උපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා සිත ආපහු ඒ සතියට එනතුරු. අම්මේ ඔය සිත පිට යන එක දැක්ක නේද? එහෙමයි සනස. ඒ තමයි සතිය කියන්නේ. නමුත් අපි හිතන සතිය අපි හිතන සතිය තුල තියෙනවම සතිය තුල එක්තරා ආරෝපණයක් තියෙනවා. හරියට මනමාලියක් වුණාම අර අර ඔලුවට තොප්පියක් වගේ මුණා දෙකක් දාන්න ඕන. මුණ සම්පූර්ණයෙන්ම අර පොටි ගන්නවා වගේ ජීවිත ගන්න ඕන. ඊට පස්සේ අර දිග ගවුමක්ද මොකක්ද එකක් අඳින්න ඕන. ඈතට යනකම් තියෙන එකක්. අර මලක් වගේ පොකුරක් වගේ කටේ තියාගෙන ඉන්න ඕන. ඔන්න ඔහොම එකක් අපේ හිතේ තියෙන්නේ. දැන් ඒ වගේම අපි හිතනවා සතිය කියලා කියන්නේ අර වගේම නිකන් අර එක්තරා කොටසකට සීමා වෙච්ච එකක් වගේ කියලා. සතිපට්ඨානයට අනුව නම් අම්මේ සතිපට්ඨානයේ කියන භාවනාවට අනුව බලනකොට සතිපට්ඨානයට වැටෙන්නේ නැති දෙයක් මේ ලෝකේ නැත. එතකොට හිත පිට ගියා කියලා කියන්නේ ඒ පිට ගියේක ඒක උනේ සිහිය නැති හින්දා වෙන්න පුළුවන් ඒක වෙනම කාරණාවක්. නමුත් හිත පිට ගියේ ඒක දැනගත්ත එක දැනගත්තේ සිහිය තියෙන හින්දා. හොඳයි? එතකොට අපි යම් උත්සාහවන්ත වෙන්න ඕනේ අන්න එතන තමයි හොඳම තැන වෙන්නේ. මේක අර මට ඕන දේ කරන්නට ගන්නවද? නැහිම නැත්තම් මේ තියෙන දේ තුල ඉන්නවද කියන එක. අමාරු උපේක්ෂාවෙන් ඉන්නවා කියපු වචනේ හරියටම හරි. ඕක තමයි අත්‍තරම කියනවා නම් මේ ගමනේදී මේක සිද්ධ වෙන විදිහට යන මාර්ගය ඕකයි කියලායි මට තේරෙන්නේ මට හිතෙන්නේ. අපි ඉස්සෙල්ලම මේකත් එක්ක උපේක්ෂාවෙන් ඉඳ බලලා ඒ වුණාට අපේ හිත බුරුබුරා කතා කර කර කියනවා නෑ ඔහොම නෙවෙයි අතන් යන්න ඕන යන්න ඕන ඕක හරියන්නේ නෑ ඕක හරියන්නේ නෑ වුන් වේවා. ඉතින් අර නැවත නැවත මේක මේක හිත දුවන එකට අපි සාදර වෙන්න උනා කියන්නකො. එහෙම වුණාම මේ භවනාව තුලදී අපි අර අපේ හිත ඇතුළටම කියලා මේක අර කියලා තියෙන කොහොමද කියන්නේ මූලිකව දීලා තියෙන අර බවුන්ඩරිස් ටික මූලිකවම දීලා තියෙන ඉලක්කයන් ටික බලාපොරොත්තු ටික අයින් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් හොඳයි කියන යෝජනාව තමයි මට කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ ඒ ඒක හන්ද තමයි අම්මගේ කමටහන් වර්ත අවසානට වගේ තිබ්බ අර හිත විසිරිච්ච දවස් වගේක් තිබුණා. අම්දුරනේ ඒ දවස්වල හිත තැම්පත් කරගන්න හරි අමාරු වුණා. ඒක ශරීරයට ගන්න උත්සාහ කළත් බැරි වුණා හිස කක්කයන්ටත් පටන් ගත්තා. හේතුව මේක එතකොටම අපි අර සාමාන්‍ය ස්වභාව ධර්මයේ තුල ගලාගෙන යන ස්වභාවයට අභියෝග කරන්න හිතලා තියෙනවා. නමුත් ඒ කියන අවස්ථාවන් හැර අනිත් ටික ඇදලා ගත්ත කියන්නේ ඔබතුමියගේ කමඨාන් වார்த்தාවේ. ආන් ඒ ටික තුල ওই කියන සතිය ලස්සනට වැඩ කරගෙන තියෙනවා. අර සාමාන්‍ය ජීවිතේ විශේෂයෙන්ම සාමාන්‍ය ජීවිතය තුල අර වතුර දානකොට කියාපු කාරණා, අතු ගන්නකොට කියාපු කාරණා ඒව ගැන ඇත්තටම මම සතුටුයි. 100% ලකුණු දෙනවා. ඉතින් අර අර අර කියන අවස්ථාවන් වලදී අන්න අපිට තවමත් තියෙන අදහසක් භාවනාවට වාඩි වුණාම මං ආනාපානයම බලන්න. එහෙම නැතිනම් හිත පිට යන එක වැරදි භාවනා. හිත පිට යන එකට වඩා හරියන්නේ මේ හිත පිට යන එක ආපහු අරගෙන තියාගන්න ඕන ආනාපානයට. අන්න ඒ වගේ එකකදී තමයි අපි මේක අර හිත විසිරවා ගන්න තැනකට හදාගන්නේ අතරම කියනවා නම්. කොතන විස්තර කළොත් එහෙම තව ටිකක් දැන් ආනාපානය කියන්නේ එක්කෙනෙක් කියලා හිතන්නකො නිකන් හිත පිට යනවා කියන්නේ තව එක්කෙනෙක් කියලා හිතන්නකො ඔය දෙන්නා දෙන්නෙක් නම් අම්මේ එතකොට ආනාපානයට එක වැඩක් කරන්න ඕන හිත පිට යන එකට තව වැඩක් කරන්න ඕනනේ මොකද මේ දෙන්නෙක්නේ හැබැයි අපි සිහිය කියන එක ඔය දෙන්නකින්ම පැත්තකට අරගෙන අර බලාගෙන ඉන්න තැනකට ගියා නම් එහෙම අර අපක්ෂපාතී නිරීක්ෂකයා කියන තැනට අපිට එන්න පුළුවන් කමක් තියෙනවා නම් අම්මේ නිහඬ නිරීක්ෂණය කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ නිරීක්ෂණය තුළදී අපේ භාවනාවට අපේ සිහියට අහුවෙන එක කාරණාවක්ම විතරයි ඔය හිත පිට යන්නේ. එතකොට ඒකෙදි අම්ම මුලින්ම අර පටන් අරගෙන තියෙනවා හරි වැඩේ උපේක්ෂා සාගත වෙන්න. නමුත් ඒක තුළ ඉන්නකොට හිත පිට යන එකමයි නම් තියෙන්නේ. දැන් ඔන්න උත්සාහ කරනවා මේක ආපහු ගන්නට කියලා. මං හිතන්නේ අනේ එතනයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ ගත්තා වුණාට ප්‍රශ්නයක් නෑ අවසර දෙන්න හිතට ආපහු පිට යන්න. හිතට අවසර දෙන්න ආපහු පිටට යන්න. ඒ කියන්නේ අපි හිතන්නට නාකයි භාවනාවට වාඩි වෙච්ච හැම වෙලාවකදී මේ භාවනාව තුළ 100%ක්ම මම ශරීරයටම වෙලාම ඉන්නවා කියන අදහස තුළ ඉන්න එක නාකයි කියලා මම නම් කියන්නේ. හිත පිට යනවා නම් ඇත්තටම එයා ඒ පිට යන්න එයාට එයාට තේරෙන ප්‍රමාණය ඒකයි. අන්න ඒක වගේ. උදාහරණයක් ඇටියෙද දැන් හිතන්නකො පොඩි ළමයෙක් කර සෙල්ලම් කර කර ඉන්නවා නම් ওই සෙල්ලම් බඩු ගොඩක් තියෙන තැනක දැන් අපිට ඕන වුණා කියන්නකො එයාව තුරුල් කරගෙන වඩා ගන්නට ඒ වුණාට පොඩි එකා අර වඩා ගන්නකොට ඒතනින් බැහැලා ගිහිලා අර සෙල්ලම් බඩු කොටටම යන්නේ සමහරක් වෙලාවට. ඔයගේ අවස්ථා තියෙන්න පුළුවන්. එතකොටම දැන් මට ඕන වෙන පොඩි එකා තුරුලට ගන්න ඒ වුණාට පොඩි එකාට ඕන වෙන්නේ අර පිටට යන්න. අපේ හිතටත් ඒ වගේම තමයි. එතකොට අපේ හිතට පුළුවන්කම තියෙන මේ වෙලාවේදී අර බාහිර තියෙන සිතුවිලිත් එක දුවන්ට නම් එයාට ඒ කරන්න පුළුවන් දේ තියෙන ඒක නම් අපිට ඕන වුණාට මේ කාණාපාණයට ගන්න අන්න එතනයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අපි තේරුම් ගත්ත කියන්නකො සිතේ ඒ වෙලාවේ තියෙන ස්වභාවය මේකයි කියලා. ඔකට අපි නිකන් කියමුකෝ යථාර්ථයේ තේරුම් ගත්තයි කියලා. අන්න එහෙම වුණා නම් එහෙම අපි හිත දුවන එකට හා වෙනවා. දුවන එකට කැමති වෙනවා. දුවන්ට ඉඩ දෙනවා. ඒ දුවන්ට ඉඩ දුන්නාට පස්සේ එතකොට ඉඳලා හිට ආනාපානයට එනවනම් ඒ වෙලාව තුල ඒ මොහොත තුල ආනාපානයේ චුට්ටක් ඉන්න බලන්න. එහෙම නැතිනම් ආයෙත් හිත දුවනවනම් ඒ දුවන එකටත් ඉඩ දෙනවා. අන්න එහෙම එකක් කරන්න පුළුවන් නම් අම්මේ අපේ භාවනාව තුළ සතිපට්ඨානය බොහොම හොඳට වැඩෙන්න පටන් ගන්නවා. එතකොට අපිට මේ තියෙන අර අභ්‍යන්තර දේවල් වගේම බාහිර දේවල් ඔක්කොමත් අර එක ගොන්නකට අරගෙන සිහිය ඇති කරගන්න තියෙන කාරණාව බවට පරිවර්තනය කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් තමයි අපි මේකට අර ලොකු මානසික බලපෑමක් වගේ කරනවා. ඒ බලපෑමේ ඊළඟ අවස්ථාව වගේ තමයි අර ඔය කියන විදිහ ශාරීරිකව පවා ඒක තුළ තියෙන කොහොමද කියන්නේ ඒක දරා ගන්න අමාරු බව අපිට ප්‍රකට වෙන්න ගන්න. අර හිතක කියනවා වගේ කම කිව්වේ. මම විශ්වාස කරනවා ඔබතුමිය ගොඩක් උත්සාහ කරන්න ඇති කියලා අහිංසකයි අපි අහිංසකයි වැරද්දක් නෑ ඔකේ ආපහු මේ හිත ගන්න ඕන ආනාපානයට කියලා උත්සාහ කරන්න ඇති කියලා නමුත් අවසරයි ස්වාමිනාංශ මට එතනදී බලන්නත් ඕනකම නා මේ එහෙම හිත ගන්න ගියොත් මොකද වෙන්නේ කියලා ආ හොඳයි එක්ස්පෙරිමන්ට් කරන්න හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ කොහොමද පුළුවන්ද කියලා හිත දැන් ආම බලන්න ওই හිතේ අනේක තුලත් ගොඩක් කොටස් තියෙන ඇත්තම කිව්වොත් හිත දැන් අපිට උපේක්ෂාවට ගන්න පුළුවන් වෙන්නේ හිත ගිහිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ උපේක්ෂාව මතක් වෙනවා වෙන්නේ. ඊට කලින් හිත යන විදිය තේරුම් ගත්තා වුණාට ඒ වෙලාවේදී හිතට එහෙම නැත්නම් ඒ වෙලාවේ සිහියට එකතු වෙන්නේ ද්වේෂය වෙන්න පුළුවන්. සමහරක්කට පටිගය වෙන්න පුළුවන්, නුරුස්සනා ගතිය වෙන්න පුළුවන්. කියන අපරාධ මේක අද ගිහිල්ලානේ කියලා අන්න එහෙම හිතෙන්න පුළුවන්. එතකොට මේ වගේ දැන් භාවනාවේදී තමයි අතර මේ ගොඩක් අල්ලන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් සිතුවිලි දුවන එකට ඒ තරම් ලොකු අගේ කිරීමක් දෙන්න යන්න එපා. ඒක අර භාවනාවෙන් හිත පිටට ගියා කියන එක ගැන විතරක් හිතන්න බලන්න. එහෙම කියලා ඒක එක ගොඩකට දාන්න බලන්න. ඊට පස්සේ බලන්න හිත ආපහු යන්නේ සිතුවිල්ලටද එහෙම නැත්නම් ශරීරයට එනවාද කියලා. කොහොම නමුත් ඔබතුමිය කිව්වා ශරීරයට හිත එන අවස්ථා තිබුණා හැමතුනේ නිකම් වගේ ඒ කියන්නේ අනායාසයෙන්ම අවස්ථා තිබුණා කියලා. ඔන්න ඔතනයි යන්නේ හොඳම කාරණාව වෙන්නේ ඔබතුමිය මතක් කරා නම් ඒ දවස්වල කොහොමද කියන්නේ ඒ ඒ දැන් හිත පිට ගිහිල්ලා ආපහු ආනාපානයට නැත්තම් ශරීරයට ආපු දවසත් එහෙම ශරීරයට නාපු දවසෙත් ඔබතුමිය හොඳට මතක් කරා නම් කමඨහන් වார்த்தාව හැටියට නැත්තම් භාවනාවේදී මම අද මොකක්ද කළේ කියලා ඔන්න ඔතනයි රහස තියෙන්නේ හරියට භාවනාව සිද්ධ වෙනවා නම් මොන විදිහේ ආකල්පයකින් මොන විදිහේ වැඩ කටයුතු ටිකක්ද සිද්ධ කෙරෙන්න ඕන සිද්ධ කරලා තියෙන්නේ කියන එක අහුවෙනවා. ඉතින් ආන් ඒකයි ওই කමඨාන් වார்த்தාවේ ඇත්තටම කියනවා නම් මගේ බලාපොරොත්තු උනේ ඒකින් තමයි භාවනාව හොඳයි. සිහිය ඇත්තටම දියුණු වෙමින් පවතිනවා. පොඩි කාරණාවකට කියලා තියෙන්නේ අර තාමත් අර ආනාපාන අපේ භාවනාව හැටියට සලකන එකයි. ඉතින් අපි තාමත් තමයි මං හිතනවා අර පරිමුඛන් සතිය උපට්ඨපෙත්වා කියන ඒ තැනට දැන් අපි කිටුවමින් පවතිනවා කියලා. ඒ කියන්නේ සිහියට ප්‍රධාන තැනක් දෙනවා කියන තැනට අපි දැන් හිතුවමින් පවතිනවා. ඒ යන මාර්ගය තුල ওই වගේ හැලහැපිලි තියෙන්න පුළුවන්. කොහොම නමුත් ආරෂ්ඨාංග මාර්ගය අපිට ඇත්තටම හම්බ වෙන්නේ සම්මා ප්‍රතිපදාව නෙවෙයි. අර මම ඊට කලින් කිව්වා වගේ කොහොමත් අපි ඔළුව හප්ප ගන්න තැන දික තමයි අපිට අහුවෙන්නේ ඉතින්. ඕකේ පොඩ්ඩක් වැදුනට පස්සේ තමයි ආ එහෙනම් මේක තමයි සීමාව මේක තමයි වැට ඉම කෙලවර කියලා අපි ඉගෙන ගන්න පටන් ගන්න. භාවනාව හොඳයි අතරම කිව්වොත් එහෙම. ආම තව ටිකක් අධ්‍යයනය කරන්න බලන්න, තව ටිකක් සතිමත් වෙන්න බලන්න. හිත පිට යන එකට යන්න දෙන්න හිත ආය ගන්නට උත්සාහ කරන එක මම හිතනවා ටිකක් ටිකක් බාහිරයි කියලා උත්සාහයක් කරන්න ඕන වීරියක් කියලා එකක් තියෙනවා ශාසනය තුල හැබැයි ඒ වීරිය ආපහු හිත ගන්නට නෙවෙයි අපි ඕන තැනට මට ඕන තැනට හිත ගන්නට නෙවෙයි අපි වීරිය කරන්නේ මේ තියෙන එක දරාගෙන ඉන්ටයි වීරිය කරන්නේ ඔන්න ඕක දෙකක්ම ඒකින්ද භාවනා ඇත්තටම හොඳයි බොහොම සන්තෝෂයි සක්මනට අර විදිහට නොගියකට කමක් නැහැ මේක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉඳලා හිටලා බලන්න අර භාවනාවක් හැටියට නොකලා වුණත් සමහරක් විට අර ඊට කලින් තිබුණ අත්දැකීම් එක වගේ බාගදා ওই අඩිය තියෙනකොට අර එහෙම පොඩ්ඩක් එහෙම මෙහෙන් තේරෙන්න කරන්නත් පුළුවන්. එහෙමනම් චුට්ට චුට්ට හදාගන්න බලන්න මේ ශරීරය කියලා කියන අර කල්යාණ මිත්‍රාව ප්‍රකට කරගන්න. එතකොට අර අපිට අපිට කොහොමද කියන්නේ අපි නිවන් දකින්න තව තව පාරවල් කීපයක් හම්බ වේවි කියලා මම විශ්වාස බොහොම සන්තෝෂයි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පින් තෙරුවන් සරණයි. දැන් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ දවස්වල එදිනෙදා කටයුතු සිහියෙන් කරන්න උත්සාහ කරනවා. අමතක නිතරම සිහිය පැවැත්විය යුතුයි කියලා මතකයට එනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. එදා කටයුතු වලදී සිත අතීතයට අනාගතයට ගියා. ඒක ඉක්මනටම ආයෙත් අර කාර්යයට එනවා. ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් උදේ ව්‍යායාමයේදී එහෙම ඇවිදින්න යනකොට රූප දැක්කත් ඒකට මට මේ වෙන වැඩක් තියෙනවා කියන්න වගේ අර යටිපතුලට ආපහු හිත එනවා ස්වාමීන් වහන්සේ නිකන් ඒක රූපේ දැකලා ඒක එකපාරටම මට මතක් වෙනවා යටිපතුලට සිත ගන්න. හ්ම්. ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම දවස ගත කරලා ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට යටිපතුල සිහිය තියාගෙන සම සක්මන් කරනකොට අරමුණු වෙනවා ඒවා නිකම්ම එනවා යනවා. ඒක ලා තියෙන්නේ නැතුව එනවා වගේ තමයි මට දැනෙන්නේ. එක දවසක් ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට පොඩ්ඩක් මට බෑක් පේන් එකක් ආවා. එහෙම ආපු දාට මම සාමාන්‍යයෙන් මම වාඩි වෙන්නේ අර්ධපරයන්කේ මම පුටුවක වාඩි වෙනවා. ඒත් මම එදා බිමම වාඩි වුණා. කුෂන් එක උඩ වාඩි වුණා ස්වාමීන් වහන්සේ. එදා ටිකක් වෙලා ඉන්නකොට පොඩ්ඩක් සැහැල්ලුවෙන් ආනාපාන සති භාවනාව කළා. ටික වෙලාවකදී ආයිතර වේදනාව ආවා. මම එතකොට සංස්සේ වේදනාව දිහා බලාගෙන හිටියා. වේදනාව නැති වුණා. නමුත් ස්වාමීන් වහන්සේ හොඳට භාවනාව කරන් කියන නොපෙනෙන බවක් සිත නොසන්සුන් බව වගේ මට දැනුණා. ඊට පස්සේ මම අනිත් පැත්තට ඉරියව්ව මාරු කළා. ඊට පස්සේ ඉතින් භාවනාව ඉවර වෙනකම්ම මම සැහැල්ලුවෙන් ආනාපාන සති භාවනාව කළා. ඉතින් හුඟක් අනිත් දවස් වලට ඉතින් එදිනෙදා කටයුතු සිහියෙන් කරලා සක්මන් කරලා හොඳට සක්මනක් කළා. පරයන්කයක් සැහැල්ලුවෙන් කළා. ඒ වගේම මේ මේ සති අන්තිම දිනේ වගේ මෛත්‍රී භාවනාව කරනකොට මට වෙනදට වැඩිය අමුතුම සැහැල්ලුවක් දැනුණා ස්වාමීන් වහන්සේ. හ්ම්. ඒ කියන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ පැත්තෙන්ද නැත්නම් සිතුවිලි පැත්තෙන්ද? ශරීරයේ පැත්තෙන් කියලා මට හිතෙනවා. හ්ම් හ්ම් හොඳයි. පළවෙනියෙන්ම අර සාමාන්‍ය ජීවිතයේදී අර ඒ තරමට භාවනාව ගැන නැත්නම් සිහිය ගැන නැත්නම් අපිට තියෙන ආරක්ෂක ස්ථාන ගැන තියෙන විශ්වාසය ප්‍රකට වෙන එක ඇත්තටම හොඳ ලක්ෂණයක් හැටියට මතක් කරන්න ඕන. ඒක ඒක විශේෂයෙන්ම හොඳ දෙයක්. ඒක බොහොම බොහොම හොඳ කාරණාවක්. ඒ වගේ අවස්ථා අර ඊ타මතා සමහරක් හිතට මතක් කරන එක මූලිකව වුණා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අපි අර භාවනාවට වැඩි කාලයක් යොමු වෙලා නැත්නම් පරයන්කේට සහ සක්මනට වැඩි කාලයක් යොමු වෙන්න වුණාම කොහොමටත් හිත ඉගෙන ගන්න පටන් ගන්නවා මේ අරේ මේ දුවනවට වඩා ඇත්තටම මේක මෙහෙම ඉන්න එක නැත්නම් මේ ශරීරයට වෙලා ඉන්න එක ඒ වගේ නිදහස් නිස්කලංක තැනකට වෙලා ඉන්න එක ගොඩක් සාමකාමී. ඕක ඉගෙන ගත්තා නම් හිත කොහොමත් එතනට නිරන්තරයෙන්ම එන්න පටන් ගන්නේ. ඒ වගේ දෙයක් තමයි සාමාන්‍ය ජීවිතේදී පුරුදු කරලා තියෙන එක හොඳයි ඇත්තටම. ඒ වගේ අත්දැකීම් නැවත නැවත ගන්න බලන්න නැවත නැවත ඇති කරගන්න අත්දැකීම් හොඳට මතක් කරන්න හොඳට සිහිපත් කරන්න ඒව ගිලිහිලා යන්න දෙන්න එපා. ඌව මැණික්ගල් වගේ ඒවා. ඔවා අපි සමහරක් වෙලාවට අරගෙන ආ හොඳයි ලස්සනයි කියලා පැත්තකට දාන්න පුළුවන්. ඒක ඒ වගේ කාරණා නැවත නැවත පොඩ්ඩක් බලන්න කොහොමද කියන්නේ සිහිපත් කර. මොකද ඔවා අමතක වෙලා යන්න පෙර ඉතින් ඊළඟට අර සක්මන් කරනකොට ඒ දැනිච්ච ඒවා එහෙම ඒකත් සාමාන්‍යයි කියලා කියන්න පුළුවන් කොහොමත් අර බාහිරට යන හිත බාහිරට ගිහිල්ලා ඒකෙන් නැවතුණාට පස්සේ අවසානයේදී ශරීරයට ආවට පස්සේ මෙතන තියෙන දේවල් ටික ප්‍රකට වෙන්න පේන්න පටන් ගන්න පුළුවන් අර වේදනාවල් කොඩවල් ඔන්නගේ කන්න විශේෂයෙන් ඉතින් ඒ වෙලාවේදී යන්නේ අපි හොඳම දේ තමයි ඒකත් එක්ක අර බැට් කරන්න යන්න හොඳ නැහැ කියන යෝජනාව නම් මම කරන්න කැමතියි අපි ඒක වේදනාව තීරුම් අරගෙන වේදනාවට ඇතරම අපේ ගුරු තනතුර වගේ දෙන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මගේ නම් අදහස. ඒකත් එක්ක අපි අර ඔට්ටු වෙන්න වගේ නෝයා. ඔව්. ඒව අපි තීරුම් අරගෙන එයා එයා කියනවනම් මේ වෙලාවේ තුල මෙහෙම මෙහෙම එකක් තියෙන්නේ කියලා අපිට ඇත්තටම අසනීපයකුත් තියෙනවනම් පුළුවන් තරම් ඒකයට තැන දීලා චුට්ටක් කටයුතු කරනවා නම් හොඳයි කියලා මම කියන්න කැමතියි. එහෙම නැතුව වුණොත් එහෙම ඒ වේදනාව අපිට නොදෙනී යන්න පුළුවන් හිත ඒක අතහැරලා දාන්න පුළුවන් මොකද ඒකාකාර විදිහට තියෙන එකක් මං හිතන්නේ ওই බටහිර වෛද්‍ය ක්‍රමෙත් කියනවා තප්පර ගානක් හිටින් අටක්ද කොහෙද ඉතින් එහෙම වුණාම ඒක හිත අල්ලන්නේ නැති වෙන්න පුළුවන් ඒ වුණාට එයා ඒක අර අකමැත්තෙන් බැහැර කරන්නේ ඒ ඒක හන්දා අපේ හිත වෙන පැත්තකින් තැම්පත් කරගන්න බෑ මොකද අකමැත්තක් කියන එකකට දැන් හිතන අරමුණක් නැති වුණාට අකමැත්තක් තියෙනවා එතන ඒකට හිත යන හින්දා ඊළඟට භාවනාව කරගන්න අමාරු වෙන්න පුළුවන් එක්තරා විදිහකට කිව්වොත් ඒක අපි නිකන් අර බලහත්කාරයෙන් අර ඒ ඒ ඒ පේන එක තෙරපගෙන ඉන්නවා වගේ අන්න එහෙම ලක්ෂණයකට එන්නත් පුළුවන් අපිට. හරියටම කියන්න අමාරුයි. කොහොම නමුත් අර සමස්තයක් හැටියට මම කියන්න කැමති මේ වගේ වේදනාවක් වගේ දෙයක් නැත්නම් අසනීපයක් වගේ තියෙනවා නම් ඒවට ගුරු තනතුර අපි දෙමු. ඒවට අපේ අපේ අපි ලොකු වැද වැදගත් කරන තැනක් දෙමු. දීලා විශේෂ දැනක් දෙමු දීලා අපි එයා කියන කතාව අහමු. එයා කියනවා නම් එකත් එක්ක වැඩි ඔට්ටු වෙන්න එපා කියලා එහෙම ඉමු. මට මතකයි මේ පහුගිය දවසකත් ඔය වැඩේ මට වුණා. අර ටයිල් අද්දන අල්ලන වැල්ලේ වෙලා ඕකාලා දෙයක් දෙන්නකොට දානශීලී දෙන්න පටන් ගත්තා. පස්සේ මං හිතුවා දැන් වැස්සත් වහිනවනේ තෙමෙනවනේ. ඈ ඔය තව ටික තියෙන 100ත් කොච්චිට ඕක ඇදිනවමයි කියලා හිතාගෙන ඇද්දා. ඊට පස්සේ ඒ තිබ්බ ධනිස්සේ අමාරුව මං හිතනවා සති දෙක තුනක් විතර නැකන් තිබ්බා එක දිගට. නමුත් ඒ වෙලාවේ අර කකුල මම ඇත්තටම කොහොමද කියන්නේ මනාපුණා නම් ඒ දෙයට පොඩ්ඩක් විවේකයක් දෙන්න කල්පනා කරා නම් මං හිතන්නේ ඇච්ච ලොකු ප්‍රශ්නයක් මට වේවි කියලා. කොහොම නමුත් කමක් නැහැ. භාවනාව කියන්නේ අම්මේ කොහොමත් ගුරුවරේ අපිට ගොඩාක් දේවල් යා උගන්වනවා චුට්ට චුට්ට දින්ග දින්ග. ඉතින් ඒකෙදී ওই තියෙන කාරණාත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම බලන්න හිත තැම්පත් වුණා නම් මේ තැම්පත් වුණ දවසේදී භාවනාව ඇත්තටම කොහොමද කළේ කියලා ආනාපානය බලනකොට ආනාපානය බලන්න කලින් මොකද වුනේ? ආනාපානය දකින්න ඕ පේන්න කලින් මොනවද දැනුනේ? ආනාපානයේ හිත යන්න කිට්ටු වෙන්න කලින් මොකද්ද ප්‍රකට වුනේ? එහෙම නැත්නම් ආනාපානය කරගෙන ඉන්නකොට ආනාපාන වාර කීයක් නම් දැක ගන්න පුළුවන් වුණාද? ඒ ආනාපානයේ දැනුනේ මුල ඉඳලා මැදට අගට කියන හැම තැනක්මද? එහෙම නැත්නම් කොටහක් පැත්තද? අන්න ඒ විදිහට තව ටිකක් බලන්නම් සිතිවිල් නැහැ. සිහියේ කොහොමද කියන්නේ? සිහියේ පරාසය දියුණු කරගන්න බලන්න භාවනාවකදී. එතකොට ඇත්තටම කියනවා නම් අපේ අවධානය පරාසයයි මේ දියුණු කරගන්නේ. අපි මේක හිතාමතා ඕමනාවෙන් කරනව නෙවෙයි. ඒ කියන්නේ ඕමනාවෙන්ම හුස්ම අරගෙන ඇදලා ආයෙ එළියට ඇදලා දාන එහෙම එකක් කරනව නෙවෙයි මේ. මේක හිත තේරුම් ගන්න දෙන්න හරියට අර මාළුවෙක් අල්ලනවා වගේ. මගේ දවසකට මම ඕක කිව්වා මාළුවෙක් අපේ ළඟට ගන්න නම් අර මාළු ටැංක් එක ගාවට ගිහිල්ලා අපි දැඟලුවොත් කලබල කළොත් උන් අපෙන් ඈතට යනවා. නමුත් අපි කලබල කරන්නේ නැතුව ඒකාකාර විදිහට හිටියොත් ඌ අපි ගාවට හිමීට හිමීට තේඳු වෙන්න පටන් අන්න ඒ වගේ ආනපානයට අපි ගාවට එන්න දෙන්න ඒ එන විදිය ගැන ඉගෙන ගන්න. ඒ කාරණාවට ආවේ කොහොමද කියන එක ගැන. ඔය අතරතුර සිතුවිලි එහෙ මෙහෙ දුවන්න ඉඩ තියෙනවා. ඒවට ඒ ප්‍රතිචාරයක් ඇති දක්වාපු ප්‍රතිචාරයක් ඇති. ඒවා පිළිගත ස්වභාවයක් ඇති. ආන් ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න බලන්න. අනිවාර්යෙන් භාවනාව කරලා අර විදිහට පසුවිපරමක් කරන්න ආපස්සට මතක් කරන්න අද දවසේදී භාවනාවේදී මොකක්ද උනේ මම මොකක්ද කළේ මොන දෙයකද මම මැදිහත් වෙන්න ගියේ මොන දෙයකද මැදිහත් නොවී තියෙන විදිහට තියෙන දුන්නේ කියලා. කොහොම නමුත් සමස්තයක් හැටියට භාවනාව ඇත්තටම හරි සන්තෝෂයි. අර කාරණා කීපයක් හැරෙන්න අපි බලමු මේ විදිහට පුරුදු කරලා ඒත් එක්කම බලන්න ඔය කියන සිහියේ ආලෝකයේ සාමාන්‍ය ජීවිතයට පුළුවන් තරම් ගන්න බලන්න. අර කියන වගේ අර දැන් ශරීරයට ශරීරය විශ්වාස කරන්න පටන් අරගෙන තියෙනවානේ. ඒකනේ අර කොහොමද කියන්නේ ව්‍යායාම කරන වෙලාවදී පවා හිත පිටට ගියාට ඔව් මේ මේ ශරීරයට මෙන්නේ. ඉතින් ඒක හොඳයි කියලා කියනවා මම කැමති. හැබැයි මේක අර බාහිරින් අර හිතාමතා බලහත්කාරයෙන් කරන එකක් නොවෙන්න ඕන. ඒක ස්වභාවිකවම ගලාගෙන එන තැනට ගන්න පුළුවන් නම් තමයි හොඳ තියෙන්නේ. අර බලහත්කාරයෙන් කරන එක මම හිතනවා සුදුසුයි කියලා. ඉතින් අම්ම ඊට ඊට මෙහා සම්පූර්ණ භාවනාව ගැන ඇත්තටම හරි සන්තෝෂයි. අපි ඔහොම තව ටිකක් කරගෙන යමු. බලන්න තව ටිකක් භාවනාව ඇතුළ ඊට කාරණා තව පොඩ්ඩක් විස්තරණය කරගන්න අපි උත්සාහ කරමු. හොඳේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ වේදනාවක් වගේ ආවහම ඒ වේදනාව දිහා බලාගෙන ඉන්න එක හරි නැද්ද? ඒක හරියම්. ඒක හරි. ඒ වේදනාව බලනවා කියලා කියන්නේ ඉතින්ලම ඒ වේදනාවට ඕක බලලා තියෙන්නේ මොන කෝණයෙන්ද කියන එක ගොඩක් වැදගත්. ඒ කියන්නේ ඒ වේදනාව දෙයක් මේ වේදනාව මම දකිනවා හැබැයි මේක අයින් කරන්න ඕන කමක් දුක්කුත් මට තියෙනවා. එහෙම බලන්නත් පුළුවන්. එහෙම නැතිනම් වේදනාව තියෙනවා. හා මාත් ඉන්නවා. ඔයත් ඉන්නකෝ ඉතින් මාත් ඉන්නවා. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් ආ වේදනාව ඇවිල්ලානේ හරි ෂෝක්නේ මම ඔයත් එක්කින් හරි කැමති ඉන්නේ. අන්න ඒ විදිහට එහෙම යන්නත් පුළුවන්. එතකොට වැදගත්ම වෙන්නේ ඒ වේදනාව දකිනවා කියන එතකොට තියෙන අදහස් මොකක්ද කියන එකයි. මේ වේදනාව දකින බැල්ම තියෙන්නේ මොන කෝණයෙන්ද කියන එකයි. එතකොට ওই කෝණය ඇස්සේ තියෙනවා මේ අපි තවදුරටත් මේක මේකත් මේකට සාදර වෙනවද මේක බලවා හරින්න උත්සාහ කරනවද මේක ප්‍රතික්ෂේප කරනවද එහෙම නැත්නම් මේක සතියක් බවට පරිවර්තනය කරගන්නවද ආන් මේ වගේ ලක්ෂණ. ඉතින් වේදනාව දකින්නෙක් හොඳයි. ඒ වේදනාවට ඉන්න දෙන එක ඉන්න දෙන එක හොඳයි. වේදනාව තියෙන තැන හොඳට බලන්නම් මේ ශරීරේ කොහෙද වේදනාව තියෙන්නේ කියලා හොඳට භාවනාවේදී වාඩි වෙලා වගේ. ඉතින් අර විමර්ශනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් කරන එක හොඳයි. කොහොම නමුත් ඒ ඒ දක්වන අදහස ආකාර ඒක ඒක බොහොමත්ම වැදගත් වෙනවා කියලා මම මතක් කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට මේ හිතෙන විදිහට මම වේදනාව දිහා බැලුවේ මේ වේදනාව මම සැහැල්ලු කරගන්නවා කියන එක. ආ ආ හරි. සැහැල්ලු නොවෙනකොට ලොකු අවුලකුත් තියෙනවා ඒකට. මොකද අර බලාපොරොත්තුවක් තියෙන හින්දා. ආ ඒක හොඳ එහෙම කියනක එක. අපි ඊළඟ අවස්ථාවේදී අපි බලමු ඕකට අර කොහොමද කියන්නේ න්ියුට්‍රල් න්ියුට්‍රල් වගේ නිකන් ඔහේ බලාගෙන ඉන්නවා. දැන් ඔතන තියෙනව නේද පක්ෂපාතී නිරීක්ෂණයක්. ඒ කියන්නේ පක්ෂපාතීත්වය මොකක්ද? මේක සැහැල්ලු කරගන්න තියෙනවා නම් හොඳයි. කියනවා වගේ අන්න ඒ වගේ බැල්මක් තියෙන්නේ. අපි අර සිහියේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් වෙච්ච අර අපක්ෂපාතී නිරීක්ෂණය කියන එකට කිතු නෑවා. එතන ළඟින් යනවා. ඒක ක්‍රොස් කරගෙන යනවා. ඒක ඒක නිකන් මධ්‍යම ප්‍රතිපදාව මැදින් පැනගෙන අනිත් පැත්තට කෙලවරට වැටෙනවා වගේ එකක්. කොහොම නමුත් අපි බලමු ඊළඟ මොහොත තුළදී ඔය කියන අපක්ෂපාතී නිරීක්ෂණය කියන තැනකට එන්න. අන්න එහෙම වුණාම එයා තව තව ධර්ම කාරණා අපිට කියලා දෙන්න පටන් ගනීවි කියලා මම විශ්වාස කරනවා. එහෙමයි සර්. හොඳයි. එහෙමයි සර්. ගොඩාක් පිං. හොඳයි.